හොඳයි හැමදෙනාම පන්සිල් සමාදන් වීමට নমස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි Thank you. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී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 ඒසානි සංසෝ ධම්මේසු චින්නේ නදුග්ගතිං ගච්ඡති ධම්මචාරීති සද්ධාවන්ත පිනතුනේ අද හෝමාගම හබරකඩ અભේවර්ධන පවුලේ පින්නතුණු එවැගේම හෝමාගම අතුරුගිරිය පාරේ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 ඊළඟට කෙනෙක් හදිසි අනතුරකටපත් උනායින් පස්සේ ඒ වගේම ඉහළ නිරතලයක් දරන වතු වතු සේවයේ ඉහළ නිරතරයක් දරන එක්තරා මහත්මයෙක් හදිසි අනතුරකට භාජනය වෙලා අතපය බිඳිලා ඒ මහත්මයා දකින්නට ආශිර්වාද කරන්ට ගිය වෙලාවේ ඒ මහත්මයා කියා හිටියේ හාමුදුරනේ මේ තරම් ගුණධර්ම පුරලා මේ තරම් හොඳට ජීවත් වෙලා එයි අපිට මෙහෙම වුනේ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 අපිට කවදාවත් සහනෙන් ඉන්න තහඹ වෙන්නේ නැහැ. එහෙමනම් ලෝකෙ කොච්චර මිනිස්සු මැරුණත් අපිට දුක ඇති වෙන්නේ නැතුව සමහර අය මැරුණහම විතරක් ඇයි අපිට දුක ඇති වෙන්නේ. ඊළඟට එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඒ තෘෂ්ණාව නිසා තමන්ගේ කියන හැඟීම නිසා ඒක හේතුවක් තමයි. නමුත් තමන්ගේ වුණත් තව සමහර කෙනෙක් මරුණහම අපිට බොහොම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 එහෙම වෙන්නට විදිහක් නැහැ. ඒ තනත්තාගේ දියවැඩි ආරෝග්‍ය, ඒ තනත්තාගේ අදිරුධිර පීඩනය, අර සෙන් ප්‍රතිශ්‍රාව වළකින්නට ගත්ත බෙහෙතෙන් සුව වෙයිද? එහෙම වෙන්නේ නැහැ. සෙන් ප්‍රතිශ්‍රාව වළක්වන්නට බෙහෙත් ගත්තා නම් ඒ තනත්තාගේ සෙන් ප්‍රතිශ්‍රාව සුව වෙන්නට පුළුවන්. නමුත් ඒ තනත්තා කියනවා නම් දැන් ඉතින් මම බෙහෙත් බිව්වනේ. කොහොම මම සුවපත් උනේ නැහනේ. මගේ අතපය සනීපුනේත් නැහනේ. මගේ මලබද්ධය හොඳ උනේත් නැහනේ.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 එහෙම එකක් නෙවෙයි පින්තුනේ මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන්නේ අපේ సంతාන තුළ යම් පමණකට මේ හේතුඵල ධර්මයේ හඳුනාගෙන යම් හේතුවක් වෙනස් කරන්න අපට පුළුවන් වුණොත් ඒ හේතුව වෙනස් කරලා ඒ ධර්මතාවයේ මත අපට පිහිටන්නට පුළුවන් වුණොත් එපමණකට අපි රැකිනවා. අපේ సంతානය තුල පිහිටුවාගත්තු ගුණේ ප්‍රමාණයටයි අපි රැකෙන්නේ.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 චිත්ත නියාමයේ පිළිබඳව සැලකිලිමත් වුණොත් මානසික ව්‍යාකූලත්වය නිසා ගොඩනැගෙනා වූ ගැටලු වලින් අපිට නිදහස් වෙන්නට පුළුවන් කර්ම නියාමයේ පිළිබඳව අපිට දැනුවත් භාවයේ තියෙනවා නම් ඒ කර්ම ශක්තිය හරහා පැමිණෙන ගැටලු වලින් අපිට නිදහස් වෙන්නට පුළුවන් මේ දෙකෙන්ම නිදහස් වුණත් සබාධම හරහා පැමිණෙන ඒවෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්ද කර්මය හදාගත්තා හිත හදාගත්තයි කියලා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 දරුවෙක් මන්ද බුද්ධික වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි මෙච්චර බුදුදහම වඩනවා. ඇයි මෙහෙම වුනේ? අපි මස් මාංශ කෑමෙන් පාව වළකිනවා. ඇයි අපේ දරුවා මෙහෙම අංග විකල වුනේ කියලා අහන්නට අපට පුළුවන් ද පින්නතුනේ? කුසල අකුසල කර්මයේ මත චිත්ත වේගයේ මත සිද්ධ වෙන දේ වගේම අවිචාරවත් පැවැත්ම මතත් බොහෝ හානිපාඩු සිද්ධ වෙනවා. බීජ න්‍යාමයේ මත එසේ වෙන්නත් පුළුවන්. ඒක හඳුනාගෙන අපි කටයුතු කරන්න ඕනේ. මට ඕන කරන්නේ මී අඹ ගහක් හිටව ගන්නට නම් මම හොයලා කරලා අබෑටයක් ගෙනත් හිටවනවා. හිටවල වතුර දානවා, පොහොර දානවා, සාත්තු කරනවා, ලොකු වෙලා මල් පීදෙනවා. මං ඉතින් බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. ගෙඩි හැදෙනවා. ගෙඩි හැදුනෙන් පස්සේ කාලා බලනකොට හොඳටම ඇඹුල් කොහොමද? ඉතින් මේකට අබගහට දොස් කියලා හරියනවද? වෙන කාටවත් දොස් කියලා හරියනවද? මහ පොළොවට දොස් කියලා හරියනවද?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 මිනිස්සු කල්පනා කරන්නේ ඒ ප්‍රශ්නේ හොයලා ප්‍රශ්නෙට පිළියම් යොදලා එහෙම නැත්නම් ප්‍රශ්නේ තේරුම් අරගෙන ප්‍රශ්නේ निराකරණය කරගන්නට නෙවෙයි මිනිස්සෙන්ට හැම විටම ඕන කරන්නේ ප්‍රශ්නේ කලා යන්නට. ඒකින් ඇතිවෙන වේදනාවෙන් නිදහස් වෙන්නට. අන්න ඒ නිසා යදු සමාජයේ මිනිසුන්ට දහම දකින්නට බැරි වෙලා තියෙන්නේ, ජීවිතය දකින්නට බැරි වෙලා තියෙන්නේ, ජීවිතය සුවපත් කරගන්නට බැරි වෙලා තියෙන්නේ. පින්නතුනේ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 මිනිසුන්ට ඕන తాවකාලිකව ඇති වෙන ප්‍රශ්නයට පිළියම කරන්න. ඒ නිසා මනැහිම තුලින් අද ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ බඳු తాවකාලික අස්ස පිළිබඳ.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 ඒ නිසා සීලය යනු ප්‍රශ්න වලින් වැළකෙන්නට මුවා වෙන්නට තියෙන පලිහක් නෙවෙයි වෙනවා. භාවනාව කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ අපේ ප්‍රශ්න වලින් පලා යන්නට හදාගත්තු කුරුබෙලියක් නෙමෙයි උමගක් නෙවෙයි වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඖෂධයක් හා සමානව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 මේට වඩා පහසු ක්‍රමයක් නැතිද? ඒ මිනිස්සුන්ට මේ ධර්ම අහලා ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා ද්වේෂය අඩු කරගෙන මුලාව අඩු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන එහෙම කරලා මේ ධර්ම ප්‍රගුණ කරන්න ගියොත් හරි වෙහෙසකාරී. ඒ වෙහෙසකාරී දෙයට මිනිස්සු ලෑස්ති නැහැ. ඊට වඩා බොහොම පහසු ක්‍රමයක් තමයි හොයන්නේ. ඒ පහසු ක්‍රම හොයන නිසාම අද මොකද්ද වෙලා තියෙන්නේ? බොහෝ ස්ථාන බිහි වෙලා තියෙනවා. එන්න සතියකින් මම ධානා ආරම්භ වෙනවා.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 පසෙකට වෙලත් ಗುಣධම් වඩන්න පුළුවන් නිදහස් මනසින්. නමුත් ප්‍රශ්න තියාගෙන අපිට පැත්තකට වෙලා භාවනා කරන්න බෑ. ප්‍රශ්නේ එනතනමයි දකින්නට ඕන.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 ඒකෙන් පලා යන්නට උත්සාහ කරලා හරියන්නේ අවබෝධ කරගත්තොත් විතරයි අපට ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ වසර කීපයේ හුදකලා වීමෙන් මම ලොකු යහපතක් ලැබුවා. මොකක්ද? ගුණනුවණ වඩනවා කියලා කියන්නේ ප්‍රශ්න වලින් පලා යාම නොවේ. ප්‍රශ්න ඇති වෙන තැනමයි ප්‍රශ්නේ දැකලා ප්‍රශ්නේ निराකරණය කරගෙන මනස නදහස් කරන්න තියෙන්නේ. එයයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක හඳුනා ගන්නට පුළුවන් උනේ ඒ හුදකලාව නිසා. ඒ නිසා හුදකලා වෙන එක හොඳයි. ඒ තුළ බොහෝ අත්දැකීම් ලබන්නට පුළුවන්. ඒක හඳුනාගත්තට පස්සේ පන්සලේද, ගල්ලේනේද, ආරණ්‍යේද, සමාජයේද, බස් එකේද කතා කරමින්ද, දහම් දෙසමින්ද කියන එක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ.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 තුළින් මේ පින්වත් හැම දිනාටම දහම නිවැරදිව හඳුනාගෙන හේතුව ඵලය නිවැරදිව හඳුනාගෙන Tamanගේ මනස